දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල් රූපසිංහ පාරේ පැනසර සදහම් සෙනසුනේ ගරුවන් ශාසක දර්ශනපති පූජ්‍යපාද මාලිම්බෙඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙසක් ධර්මදේශනා මාලාවේ අදට નિયમિત ධර්මදේශනා සූවිසි විවරණයන් අතරින් සිව්වන විවරණ අවස්ථාව. සුමන බුදු පියාණන් වහන්සේගේ ලද විවරණ අවස්ථාව විවරණය කිරීමයි අද ධර්මානුශාසනාව. සදහැවතුනි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු මංගලස්ස අපරේන සුමනෝ නාම නායකෝ සබ්බ ධම්මේහි අසමෝ සබ්බ සත්තාන මුත් සමෝති සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි මේ ලැබෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ ත්‍රිමංගල්‍ය කාරණා අරමුණු කරගනිමින් උදාවන වෙසක් මංගල්‍ය නිමිති කරගෙන පවත්වනු ලබන විශේෂ ධර්මදේශනා මාලාවේ අදට નિયમિતව පවතින්නේ සුමන බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා ගනිමින් උන්වහන්සේ බුද්ධත්වයට පත් වී ලෝකයට සිදු කළ අපමණ මෙහෙවර පිළිබඳව සාකච්ඡා කිරීමට තමයි බලාපොරොත්තු වන්නේ ලෝකයට පහළවන බුදුවරයෙකුගේ ඥානීය දර්ශනීය විමුක්තිය මේ මෙතකේ කියලා සීමා කරන්නේ අප කාටවත් බැහැ. ඒ පිළිබඳව විවරණයක් ගෙනෙන්න අපි කිසිවෙකුට බෑ. බුදු කෙනෙකුගේ ಗುಣ වර්ණනා කළ හැක්කේ ಗುಣ දැකිය හැක්කේ තවත් එවැනිම බුදුවරයෙකුටම පමණයි. එහෙත් අපි දල වශයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණය මේ වෙලාවේ කෙටියෙන් සිහිපත් කරලා උන්වහන්සේ ලෝකයට ලබා දුන්න දේශනාව ඇත්ත වශයෙන්ම ලෝකයට කවර බුදුරජාණන් වහන්සේ කෙනෙකු පහළ වුණත් උගන්වන ධර්මයේ වෙනසක් නැහැ. උන්වහන්සේගේ දේශනා මොන බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එකමයි. උන්වහන්සේලාගේ ආයු ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ ශ්‍රාවකයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවිකා. නමුත් බුදු කෙනෙක් ඉදිරිපත් කරන ධර්මය මොන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළත් එකක්. එහි වෙනසක් නැහැ. දැන් සිව්වන බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සුමන බුදුහාමතුරුව. මංගල බුදුරජාණන් වහන්සේට පසුව සීලාදී දහම් වලින් අසම සම වෙච්ච සෑම සත්‍යයකටම යහපත උදා කළ සුමන බුදුරජාණන් වහන්සේ පහළ වූවා කියන එක තමයි අපි මුලින් ඉදිරිපත් කළ ගාථා රත්නයේ තේරුම. මංගලස්ස අපරේන සුමනෝ නාම නායකෝ සබ්බ ධම්මේහි අසමෝ සබ්බ සත්තාන මුත්තනෝ මෙන්න මේ ගාථා රත්ණයෙන් මේ පිළිබඳව විවරණයක් කරමින් සියලු බුදුරජාණන් වහන්සේලා පිළිබඳ විවරණ ලැබපු උන්වහන්සේලා පිළිබඳව බුද්ධ වංශ පාළියේහි මේ පිළිබඳ කදිම විවරණයක් කරලා තියෙනවා. පින්වතුනි බුදුවරයෙකුගෙන් නියත විවරණ ලබන ඊළඟ බුදුවරයා වන කෙනා තමන්ට අවශ්‍ය කරන පාරමිතා පූර්ණේ කරමින් අනාගතයේ අහවල් කාලයේ අහවල් ප්‍රදේශයේ බුද්ධත්වයේ ලබනවා කියලා අවසරය ඒ වගේම ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගැනීමෙන් කටයුතු කරන්න. දැන් මේ සුමන බුදුරජාණන් වහන්සේ සුමන මහා ඍෂියන්ගේ නගරය උනේ මේකලා කියන නගරය. එතුමාගේ පියා ශාත්‍රීය කුලයේ සුදත්ත කියන පුද්ගලෙක්. අම්මා මව සිරිමා කියන දේවිය. මෙලෝ ජන්මලාභය ලබලා විවිධ හාස්කම් මත ඒ කාලේ ආයුෂ වැඩි කාලෙක තමයි මේ සුමන බුදුහාමුදුරුවෝ පහළ වෙන කෙනාව මෙලොව පහළ වෙන්නේ. ඒ නිසා අවුරුදු 9000ක් ගිහිගේ වාසය කරලා තමයි අබිනිෂ්ක්‍රමණය කරන්න අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ. මේ සුමන කුමරුන්ට තිබුණා ගෞතම බුදුහාමුදුරුව වෙච්ච සිද්ධාර්ථ බෝධිසත්වයන්ට තිබුණා වාගේ මාලිගා තුනක් සිද්ධාර්ථ බෝධිසත්වයන්ටත් තිබුණනේ රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් ඒ වගේ සුමන කුමරුන්ට තිබුණා චන්ද්‍ර සුචන්ද්‍ර හා චටංශ කියලා මාලිගා තුනක් අර සිද්ධාර්ථ බෝධිසත්වයන්ට කලකිරීම වළක්වන්න බොහෝ පිරිවර ස්ත්‍රීන් හිටියනේ සංග්‍රහ කරන්න අප උපස්ථාන කරන්න ගිහි කාලේ. ඒ වගේ මේ සුමන කුමාරයාට විශාල පිරිවර ස්ත්‍රීන් හිටියා. අග්‍රමහේසිකාව උනේ වටන්සිකා කියලා කුමාරිකාවක්. එතකොට ඇයට සුමන කුමරුන්ට දාව ඉපදුනා අනුපම කියලා කුමාරයෙක්. සිද්ධාර්ථ බෝධිසත්වෝ දැක්ක වගේම සතර පෙරණමිති දැකලා ඇතිකුගේ පිටින් තමයි අබිනිෂ්ක්‍රමණය කළේ. එතකොට අබිනිෂ්ක්‍රමණය කරලා දුෂ්කර ක්‍රියා කාලයක් අර වගේම පසු කරලා බුද්ධත්වයේ සඳහා තෝරාගත්තේ නාග වෘක්ෂය. නා වෘක්ෂය තෝරගත්තේ. දැන් ගෞතම බුදුහාමුදුරුව තෝරගත්තේ ඇසතුරුකනේ. එතකොට සුමන බුදුහාමුදුරුව තෝරගෙන තියෙන්නේ නාග වෘක්ෂය. මෙතනදී මෙහි සෙවන ලැබමින් මේ සුමන බෝධිසත්වය බුද්ධත්වය ලැබුවා ලබලා ප්‍රථම ධර්ම දේශනාව බුද්ධත්වයේ ලැබීමෙන් පසු ප්‍රථම ධර්ම දේශනාව මේ කලා නුවර තමයි පැවැත්වී ධම්සක් දේශනා. මේ කලා නුවර තමයි පැවැත්වුවේ. මේ සුමන බුදුහාමුදුරන්ටත් අර ගෞතම බුදුහාමුදුරන්ට වාගේම උපස්ථායක ධූරය සඳහා හිටියා උදේන තෙර කියලා ආම්දුරන් වහන්සේ කෙනෙක්. දැන් ගෞතම බුදුහාමුදුරන්ට නම් ආනන්ද හාමුදුරනේ හිටියේ. එතකොට උදේන තෙර කියලා. අග්‍ර ශ්‍රාවක දෙනම සඳහන් කරලා තියෙනවා සරණ භාවිතාත්ම කියන දෙන්න තමයි අග්‍ර ශ්‍රාවකයන් බවට පත් උනේ. අග්‍ර ශ්‍රාවිකාවන් උනේ සෝනා සහ උපසෝනා කියලා දෙදෙනෙක්. අග්‍ර ශ්‍රාවිකා දෙනම බවට පත් වුණා. අග්‍ර උපාසක තනතුර දැරුවේ වරුණ හා සරණ කියන දෙන්න. අග්‍ර උපාසකවරු. අග්‍ර උපාසිකාවරු වශයෙන් කටයුතු කළේ චාලා සහ උපචාලා කියලා දෙන්නේ. මේ බුදුහාමුදුරන්ට වසර 90000ක ආයුෂ තිබිලා තියෙනවා. එතකොට මේ වසර ප්‍රමාණය කෙනෙකුට හිතෙනවා මෙච්චර කාලයක්ද කියලා. දැන් අපි කෙනෙක් ජීවත් වෙන කාලය බැලුවාම මේ හා සම්බන්ධයෙන් බැලුවාම බොහොම අඩු කාලයක් වගේ අපිට තේරෙන්නේ. එක එක කාලවල වල ආයුෂ අඩු වැඩි ප්‍රමාණයන් තියෙනවා. ඒකයි ස්වභාවය. ඊටත් වඩා මේ වසර 90000 කියලා කියනකොට දැන් අපි දන්නවා දැන් මනුෂ්‍ය ලෝකයේ මේ පෘථුවියේ දවසක් ගෙවෙන කාලය බොහොම වෙනත් ලෝකයක් හා සම්බන්ධ කරාම බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක එතකොට අපේ වසර 100ක් විතර යනකොට සමහර ලෝකවල එක වසරක් ගන්න. එක දවසක් යන්නේ සමහර විට. ඒ නිසා ලෝකෙන් ලෝකෙට දවස උදා වීම වෙනස් වෙනවා. දැන් අපි වසර 90000ක් කියලා කියනකොට දැන් අපි අපිට පැය 24ක් යනවා. දවසක් උදා වෙන්න, උදා වෙලා ගෙවෙන්න. සමහර වෙලාවට ඊට අඩු ප්‍රමාණයෙන් දවස උදා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් පැය 24යි සමහර වෙලාවට පැය 6කින් 7කින් දවසක් උදා වෙලා ගෙවෙන්නත් පුළුවන්. එහෙම ලෝකෙ එහෙමත් කාලෙක උපදින්න පුළුවන්. ඒ අනුවත් මේ වසර ගාන අපිට හිතා ගන්න පුළුවන්. කොහොම වුණත් මේ විවරණය ලැබපු සුමන බුදුරජාණන් වහන්සේගේ චරිතයේ මෙවැනි ලක්ෂණ දකින්න තියෙනවා. උන්වහන්සේ මේ ලෝකෙට ඉන්පසුව තමන්ගේ දේශනාව ඉදිරිපත් කළා. තමන්ගේ දේශනාව මේ කලා නුවරදී තමයි ඉදිරිපත් කළේ නිර්වාණය නම් වූ නගරයක් ගොඩනගන්න සිව්සස් නැමැති සක්හඬ නාද කළා. සිව්සස් කියන්නේ චතු සත්‍ය කියන එකයි. එතකොට චතුරාර්ය සත්‍ය නම් වූ හඬක් නිකුත් කළා මේ කලා නුවරදී. එතකොට මා ඒකයි කිව්වේ මොන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා ඒ දේශනා කරන ධර්මය එකයි. ධර්ම දේශනාව වෙනස් වෙන්නේ නැහැ. ආයුෂ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවක ශ්‍රාවිකාවන් උපස්ථායකයින් ඒ වගේම උපාසක උපාසිකාවන් වෙනස් වෙන්න පුළුවන්. දුෂ්කර ක්‍රියා කරන කාලය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දේශනාව ධර්මය එකයි. ධර්මය සත්‍ය නම් ඒක වෙනස් වෙන්න බෑනේ. ඒක. එතකොට මෙතනදී දේශනා කළේ සිව්සස් නැමැති සක්හඬ නාදය නිකුත් කළා මේ කළා මේ කළා නගරයේදී නුවරදී ඒ තමයි ඔය දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඕනම බුදුවරයෙක් හොයාගන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ. ඕකනේ තියෙන්න ඕන නේ. මේ සංසාරේ අපි ගත කරන්නේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ සසර දුකක් ගෙවන්නේ. එතකොට මේ ගෙවන සසර දුක නැති කරන්න නම් අපි සසර නැති කරන්න ඕන. දුක නැති වෙන්නේ එතකොටනේ. සසර නැති කරන්න නම් කෙනෙක් මරලා දැම්මට සසර නැති වෙන්නේ නැහැ. කෙනෙක් සියදිවිහානි කරගත්තට සසර නැති වෙන්නේ නැහැ. කෙනෙක් මේ මරණයටපත් වුණාට සසර නැති වෙන්නේ සසරට බලපාන දේ තමයි සසර මෙරි මෙරි උපදින්නේ තණ්හාව නිසා. ඒකයි දුක දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. දුක දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. එතකොට තෘෂ්ණාවයි මේකට හේතුව. එතකොට තෘෂ්ණාව නැති කළාම තමයි තෘෂ්ණාව තියෙනකන් සසර මෙරි මෙරි උපදිනවා. තෘෂ්ණාව නැති කළ දවසට සසර නැති වෙනවා. සසර නැති වුණාම දුක නැති වෙනවා. සසරගත දුක. එතකොට තෘෂ්ණාව නැති කරන්න නම් මොකක්ද ඕන? දුක දුකට හේතුව දුක නැති කරන්න පුළුවන් කියලා වටහාගෙන දුක නැති කිරීමේ මගෙහි ගමන් කරන්න ඕන. දුක නැති කිරීම දුකට හේතුව තෘෂ්ණාව නම් එහෙනම් දුක නැති කිරීමේ මාර්ගය ආර්ය ශ්‍රාංක මාර්ගයේ ගමන් ගන්න ඕන. එය සීල සමාධි ප්‍රඥා ඔස්සේ වර්ධනය කරමු. ତර සීල සමාධි ප්‍රඥා ඔස්සේ ගමන් කළා තමයි ඔන්න නිර්වාණය සාක්ෂාත් කරගන්න වෙන්නේ. ඒතර නී කියන්නේ නැති කරනවා වාන කියන්නේ තෘෂ්ණාව, නිවන කියන්නේ තෘෂ්ණාව නැති කරන එක. ඒතර තෘෂ්ණාව නැති කිරීමේ වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියලා දෙන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා ප්‍රඥාවට යනකොට ප්‍රඥාව තුල තියෙනව මොකද්ද? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. මෙන්න මේ ටික තමයි මේදී පැහැදිලි කරලා දෙන්නේ. එතකොට සුමන බුදුරජාණන් වහන්සේ මේ මේ කලා නුවරදී සිව්සස් නැමැති සක්හඬ පතුරවනවා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දේශනාව ඉදිරිපත් කළා කියන එකයි. දුක දුකට හේතුව දුකට හේතුව තෘෂ්ණාව දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ. එතකොට දුක නැති කිරීමේ මඟ තමයි ආර්ය ශ්‍රාන්ත මාර්ගය. දැන් මේ සත්‍ය හතර ගත්තාම මේ සත්‍ය හතරේ දෙකෙන් දෙක ගත්තාම ඒ දෙක ඒ හතර තුලක් තියෙන හේතුඵල සම්බන්ධය. ඕනම දෙයක පටිච්ච සමුප්පාද දේශනාව තමයි තියෙන්නේ. ද්වාදසාංග පටිච්ච සමුප්පාදය තුල වුණත් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය තුල වුණත් තියෙන්නේ පටිච්ච සමුප්පාද දේශනාව. එතකොට පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්මතාව තමයි මේකේ තියෙන්නේ. දුක දුකට හේතුව. එතකොට එතන තියෙන හේතුඵල සම්බන්ධය. ඒ දෙක වෙනම ගත්තාම දුක දුකට හේතුව. දුකට හේතුව නැති කරාම එතකොට දුක නැති වෙනවා. දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ. එතන තියෙන්නේ හේතුඵල සම්බන්ධය. දුක නැති කරන්න පුළුවන් කියලා දැනගත්තාම ඒක නැති කරන්නට නම් දුක නැති කිරීමේ මගෙහි ගමන් කරන්න ඕන. එතන තියෙන්නේ හේතුඵල සම්බන්ධය. එහෙනම් අපිට පේනවා මේ චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරගන්න ඕන කියලා මෙහිදී පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ සුමන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට අමා බෙරයක් නාද කළා. මොකද්ද මේ අමා බෙරය? සුමන බුදුරජාණන් වහන්සේගේ නාද කළ අමා බෙරය. අමාබිරය කියලා කියන්නේ නවාංග සත්තු ශාසනයයි. ඒ කියන්නේ මේ ධර්මය සුවාසූ දහසක් ධර්මස්කන්ධය කියලා කිව්වහම මේක තමයි නවාංග සත්තු ශාසනය කියලා කොටස් 9කට බෙදලා තියෙන්නේ. නවාංග සත්තු ශාසනය කියලා. දැන් එතන නවාංග සත්තු ශාසනය කියලා කියන්නේ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධම්ම වේදල්ල කියලා කොටස් 9කට බෙදලා තියෙනවා. දැන් ගෞතම බුද්ධ ශාසනය තුල උනත් ත්‍රිපිටකය ගත්තාම මේ විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකය ගත්තාම මේක තමයි බෙදලා තියෙන්නේ නවාංග සත්තු ශාසනයට. නවාංග ශාස්ත්‍රු ශාසනය. නවාංග සත්තු ශාසනය කියන කොටස් 9කට බෙදලා තියෙනවා. සුත්ත කියලා කියන්නේ විනය හා සූත්‍ර කියන එකයි. ගෙය්‍ය කියලා කියන්නේ ගාථා සහිත සූත්‍ර. දැන් සූත්‍ර ගත්තාම සූත්‍ර බෙදෙනවා කොටස් තුනකට. එකක් තමයි ගාථා රහිත සූත්‍ර තියෙනවා. එක කොටසක්. එක කොටසක් තියෙනවා ගාථාත් එක්ක තියෙන සූත්‍ර. ඒ කියන්නේ ගද්‍ය කොටසයි පද්‍ය කොටසයි. තව සූත්‍ර තියෙනවා. ඒවයි තියෙන්නේ පද්‍ය පමණයි. ඒතර එක සූත්‍ර වර්ගයක් තියෙනවා. ඒකේ ගද්‍ය විදියට තමයි සූත්‍රය විහිදෙන්නේ. තව සූත්‍ර වර්ගයක් තියෙනවා. ඒකේ ගද්‍ය පද්‍ය දෙකම තියෙනවා. තවත් සූත්‍ර කොටසක් තියෙනවා. ඒකේ තියෙන්නේ පද්‍ය පමණයි. ඒතර සූත්‍ර දේශනා කරපු සූත්‍ර කොටස් තුනකට හොම් බෙදන්න පුළුවන්. දැන් අපිට පේනවා මෙන්න මේ විදිහට තමයි සූත්‍ර කොටස් වලට බෙදී යන්නේ. ගෙය්‍ය කියන්නේ ගාථා සහිත සූත්‍ර කියන එකයි. වේයාකරණ කියලා කොටසක් තියෙනවා ගාථා රහිත සූත්‍ර. ඒවයි ගාථා නැහැ ගද්‍ය විදිහටම යන්නේ. ගාථා කියලා කොටසක් තියෙනවා ගාථා වලින් පමණක් දේශිත සූත්‍ර. ගාථා වලින් පමණයි. දැන් අපි රතන සූත්‍රය ගත්තොත්, කර්යමෙන් සූත්‍රය ගත්තොත් ગાථා විතරයිනේ තියෙන්නේ. අන්න ඒ වගේ. උදාන කියලා කියන්නේ උදාන පාලිනම් කෘතියක් තියෙනවා. උදාන පාලිය කියලා. උදානය කියන්නේ සතුටින් ප්‍රකාශ කරපු දේ කියන එකයි. ඉතිවුත්තක කියලා කොටසක් තියෙනවා. ඉතිවුත්තක කියලා එතනත් වෙනම වෙන් වෙච්ච කොටසක් තියෙනවා. එතන සූත්‍ර තියෙනවා 110ක් විතර වගේ ප්‍රමාණයක්. ඉතිවුත්තක. ජාතක කියන්නේ ජාතක පොත. 550 ජාතක පොත. අන්නේ ජාතක කතා තමයි ජාතක කොටසේ ඇතුළත් වෙන්නේ. අද්භූත ධම්ම අද්භූත ධම්ම කියන්නේ ආශ්චර්යවත් සිද්ධීන් අඩංගු සූත්‍ර. ආශ්චර්යවත් දේවල් තමයි ඒකේ ඇතුළත් වෙන්නේ. කෙනෙක් මරිතයටපත් කරන දේ ආශ්චර්යමත් දේවල්. වේදල්ල කියලා කියනවා ප්‍රීති සහගතව දේශනා කළ සූත්‍ර. ඒ සතුටින් අර උදාන වගේ උදාන කියනකොට සේ උදාන වාක්‍යයක් තියෙනවා. මෙතන තියෙනවා ප්‍රීති සහගතව දේශනා කළ සූත්‍ර. සතුටින් දේශනා කළ සූත්‍ර. මෙන්න මේ ටික එකතු කළාම තමයි නවාංග සත්තු සාසනය කියන්නේ. එතකොට සුමන බුදුහාමුදුරුවෝ අර මේ කළා නුවරදී සිව්සස් නැමැති සක්කාඬ පතුරවලා නවාංග සත්තු සාසනය නැමැති අමාබිරය හඬ දැම්මා. මේ නවාංග සත්තු සාසනය නම් වූ අමාබෙරය තමයි මෙතන කතා කරන්නේ. සමස්ත ත්‍රිපිටකයම මේ කොටස් වලට බෙදා දක්වා තියෙන ආකාරය. ඊළඟට බුන්වහන්සේ නිර්වාණම් නිර්වාණය නැමැති නගරය නිර්මාණය කළා. බලන්න කොච්චර ලස්සනට මේ මේක දේශනා කරලා තියෙනවා. නිර්වාණය නම් වූ නගරය. තමයි නිර්මාණය කරේ. ඒකේ නිවන නැමැති නගරයට එන්න විවිධ තියෙනවා මාර්ග. නිර්වාණය දැන් නගරයකට අපි එන්න නම් අපිට මාර්ගයක් තියෙන්න ඕනනේ. යම් කොළඹ නගරයට එන්න මාර්ගයක් තියෙනවා. මාතර නගරයට එන්න මාර්ගයක්. ගාල්ල නගරයට එන්න මාර්ගයක් තියෙනවා. අන්න ඒ වගේ නිර්වාණය නම් වූ නගරය සකස් කළාම ඇව්වා. එතකොට නිවන කියලා අපි කිව්වේ ඉස්සෙල්ලම නී කියන්නේ නැති කරන වාන කියන්නේ තෘෂ්ණාව. නිවන කියන්නේ තෘෂ්ණාව දුරු කරන එක. එතකොට මේ තෘෂ්ණාව දුරු කිරීම තුල නිවනේ මේ අපිට පේන්න නිවන නැවති නගරයක් කියලා කිව්වහම ඇත්තටම නිවන අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවන දකින්න පුළුවන් දෙයක් නෙවෙයි නිවන් දකීවා කියලා කිව්වට අපි. නිවනේ හැඩයක් නෑ. නිවනේ කෙනෙක් නෑ. නිවනේ දෙයක් නෑ. නිවනේ තැනක් නෑ. නිවන විඳින්නේ නෑ. ඔන්න ඔය ටික නිවනේ තියෙන ලක්ෂණ. මොකද්ද? නිවනේ කෙනෙක් නෑ. නිවනේ කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට මොකද වෙන්නේ? කෙනා වෙනස් වෙනවා. කෙනා වෙනස් වෙනකොට නිවනත් වෙනස් වෙනවා එහෙනම්. ඒ නිසා නිවනේ කෙනෙක් නැහැ. දෙයක් නැහැ. නිවන කියලා දෙයක් අල්ලන්න, බලන්න පාටක් නැත්තම් හැඩයක් නැහැ. නිවනේ දෙයක් නැහැ. අල්ලලා බලලා ගන්න දෙයක් නැහැ නිවනේ. එහෙම තිබුණොත් ඕනම භෞතික දෙයක් අල්ලන්න පුළුවන් නම් ඒ දෙයට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. නමුත් නිවන එහෙම දෙයක් නෑ. ඒ නිසා නිවනේ දෙයක් නෑ. නිවනේ තැනක් නෑ. අහවල් තැනයි නිවන තියෙන්නේ. කාටවත් කියන්න බෑ. තැනක් නෑ. නිවන විඳින්නේ නෑ. දැන් අපි සැප නම් විඳිනවා. දුක් නම් විඳිනවා. හැබැයි නිවන් විඳින්නේ නෑ. විඳින ඕනම දෙයක් වෙනස් වෙන සුළුයි. ඒ නිසා නිවන විඳින්නේ නෑ. නිවනේ තියෙන මෙන්න මේ ලක්ෂණ. හැබැයි මෙතන සුමන බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරද්දී කියනවා නිර්වාණය නම් වූ නගරය ගොඩ නැගුවයි කියලා. ඒක අර චිත්ත රූපමවල අපි එතෙන්ට සමීප කරන්න තියෙන ක්‍රමවේදය තමයි. දැන් ඔය නිවන නැමැති නගරයට එන්න වීතියක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. අන්නේ වීතිය මැව්වා. මොකද්ද මැව් වීතිය? සතිපට්ඨානය. ආන්න බලන්න. නිවන නැමැති නගරයට එන්න නම් මෙන්න මේ සතිපට්ඨානය ඔස්සේ එන්න ඕන. මේකයි. සති කියන්නේ සිහිය. ප ဋ ාහන කියන්නේ පිහිටුවා ගැනීම. සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටුවා ගන්න එකට. නේ? සිහිය පිහිටුවා ගැනීම තමයි සතිපට්ඨාන කියන්නේ. එතකොට ඔය සිහිය පිහිටුවා ගන්න තු මොකුත් කරන්න බෑනේ. දැන් අපි දන්නවා අපි යමක් කරනකොට මේ දේ කරනවායි කියලා අපි අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපි ඇවිදිනකොට ඇවිදිනවායි කියලා අවබෝධයක්. කෑම කනකොට කෑම කනවායි කියලා අවබෝධයක්. හිතනක. ඇඳුම අඳිනකොට ඇඳුම අඳිනවායි කියලා අවබෝධයක්. ඉතින් අපි ඕවා ඔක්කොම ඒ වෙලාවට ඒ කල්පනාවෙන් ඒ සිහියෙන් කරන්නේ නැහැ නේ ඇත්තටම. නේ? ඇඳුම ඇඳ ඇඳ තව කෙනෙකුත් එක්ක කතා කරනවා. කෑම කන ගමන් තව කෙනෙකුත් එක්ක කතා කරනවා. නැත්නම් වෙන වැඩක් කරනවා. කෑම කෑවද දන්නෙත් නැහැ සමහරව. නේ? මේ බත් පිඟාන ගත්තාම කෑම කාලද දන්නෙත් නැහැ. වලට වේලාවක් කරුවක් යනකම් අතකදා ඉන්නෝ පිඟාන. එතකොට අපි ඒ කියන්නේ සිහියෙන් කළා නැහැ කියන එකයි. අපි ඒකට වචනයක් කියලා කියනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා. අන්න. ඒක නුවණින් මෙනෙහි කිරීම. ඉතින් නුවණින් මෙනෙහි කර කර කරන්නේ නැහැ අවදිස්සම. ඒක තමයි නිවන ප්‍රමාද වෙලා තියෙන්නේ අපිට. අපි දැන් මේ බණ පදේ අහගෙන ඉන්න වෙලාවෙ වුණත් ඒකම අහගෙන ඉන්නේ නැහැ. දැන් ගුවන් විදුලිය ඉස්සරහා ඉඳගෙන ආගෙන හිටියම ඕකම ආගෙන ඉන්නේ. දැන් මේක ආගෙන අහන ගමන් අපි මොකද කරන්නේ? කවවරි කතා කරාම ඒකටත් උත්තරේ දෙනවා. දුරකතනේ නාද වුණාම ඒකටත් ගිහිල්ලා අන්සර් කරනවා. නේ? ඉතින් පුතා කතා කරාම නැත්නම් තාත්තා කතා කරාම එහෙම නැත්නම් අයියා අක්කා කතා කළාම යාළුවෙක් කතා කරාම ඒකටත් උත්තර දෙනවා. සමහරවිට ඔයා ඕක අහගෙන ඉන්න අතරේ මොකක් හරි මතක් කරලා කේන්තිත් යනවා. එකපාරට නැගිටලා ගිහිල්ලා බනා ඉන්නයි සමාලාට එකපාරට නැගිටලා ගිහිල්ලා කාට හරි බැනලෙනවා. ඒ කියන්නේ අර ඒ ඒ ඒ කාර්ය සිහියෙන් කරන්නේ නැහැ කියන එකයි. එතකොට එතන යෝනිසෝ මනසිකාරය කියන එක නැහැ. අන්න ඒකයි. ඒ නිසා මෙතන කියන්නේ සතිපට්ඨාන සිහිය පිටුවා ගන්න ඕන. එතකොට සතිපට්ඨාන කියන වීතිය තමයි මේ ගමන ගමන් කරන්න ඕන නිර්වාණය නැමැති නගරයට යන්න. ඒකයි. මේ පාරේ අඳුනගෙන යන්න ඕන. එතකොට මේ සිහියේ සිතයි සිහියයි කියන්නේ දෙකක් නේ. සිත නැමැති කාමරයේ දොර පියන තමයි සිහිය. සිත නැමැති කාමරේ දොර පියන තමයි සිහිය. එතකොට සිහිය නැති වුණොත් මේ සිත නැමැති කාමරයට ඕන සිතුවිල්ලකට එන්න පුළුවන් ඕන කෙනෙකුට එන්න පුළුවන්. අන්න ඒකයි. ඒතර හොඳ සිතුවිලිත් එනවා නරක සිතුවිලිත් එනවා. අන්න ඒකට තමයි සිහිය පිටුවා ගන්න ඕනේ කියන්නේ. ඒතර සිහියේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක්. එකක් තමයි අපිලාපන ලක්ෂණය. දෙක උපගන්නන ලක්ෂණය. අපිලාපන කියලා කියන්නේ කුසල් අකුසල් තෝරා ගැනීමේ ලක්ෂණය. හොඳ නරක තෝරා ගැනීමේ ලක්ෂණය. ඒක සිහිය තුළ තියෙන්න ඕන. මේක හොඳයි මේක නරකයි. මේක යහපත් මේක අයහපත්. මේක පින් මේක පව්. මේක කුසල් මේක අකුසල් කියලා. අන්න තෝරා ගන්න. ඒක තමයි කියන්නේ මෙතන සිහියේ එක ලක්ෂණයක්. අපිලාපන. උපගන්නන ලක්ෂණය කියලා කියන්නේ අයහපත් පාපී අකුසල සහගත චේතනා සිතට එනකොට ඒව එන්න නොදී ඒව පාලනය කළා. කුසල සහගත පුණ්‍යකාමී යහපත් සිතුවිලි විතරක් හිතට එන්න ඉඩ දෙනවා. ඒක සිහියෙන් තමයි මේ කරන්න ඕන. අන්න ඒක දෙවෙනි ලක්ෂණය. උපගන්නන ලක්ෂණය. එතකොට එකක් අපිලාපන ලක්ෂණය අනෙක උපගන්නන ලක්ෂණය. එතකොට අපිලාපන ලක්ෂණයෙන් කුසල අකුසල් තෝරගන්නවා උපගන්නන ලක්ෂණයෙන් අකුසල සිතුවිලි එනකොට දොර වහනවා සිහිය නැමැති දොර කුසල සහගත සිතුවිලි එනකොට සිහිය නැමැති දොර අරිනවා. අන්න සිතට එතකොට කුසල සිතුවිලි විතරයි එන්නේ. සිහිය නැතුව ඔක් කරන්න බෑ. නිසා සිහිය අත්‍යවශ්‍ය දෙයක්. ඒකනේ කියන්නේ. එතකොට මෙන්න මේ සිහිය නැමැති සතිපට්ඨානය නැමැති මේ මේ මේ වීතිය තමයි ගමන් කරන්න ඕන. මේ නිවනට. එතකොට මේක සතිපට්ඨානයේ කොටස් හතරකට බෙදෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. කායානුපස්සනා කියන්නේ ශරීරයේ ස්වභාවය සිහිපත් කිරීම. ඒතර ශරීරයේ ස්වභාවය සිහිපත් කරන්න ආකාර හයක් තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, චතු සම්පජඤ්ඤ, පටික්කෝල මනසිකාර, ධාතු මනසිකාර, නවසීවතික කියලා. එතකොට මේ මේ ශරීරයේ ස්වභාවය සිහි කරන්න. එතකොට කය ගැන සිහි කිරීම තමයි මේ කරන්න ඕන. යථාර්ථය දකින්න මේ සතිපට්ඨානෙ යන්න ඕන. සතිපට්ඨානෙන් තොරව අපිට බැහැ නිර්වාණය ළඟා වෙන්න. මේක තමයි පැහැදිලි මාවත සතිපට්ඨානය. ඊළඟ වේදනානුපස්සනා කියලා කියන්නේ වේදනාව කියන්නේ අරමුණු රසයේ විඳ ගන්නා චෛතසිකයටනේ වේදනාව කියන්නේ අරමුණු රසයේ විඳ ගන්නා චෛතසිකය. ඒතර මේ වේදනාව අනුව මේ සිත ගැන බලනවා. ඒකයි මේ කියන්නේ. ඒක නිසා මේ අරමුණු පිළිබඳව සොයන්නේ මේ වේදනානුපස්සනාවයි. චිත්තානුපස්සනා කියන්නේ සිත අනුව බලන එක. ඒකටත් සීය පිහිටවා ගන්න ඕනේ. සිත අනුව බලන්න සීය පිහිටවා ගන්න නැතුව බෑනේ. මේකයි මේ කියන්නේ. ඊළඟට ධම්මානුපස්සනා. ධර්මතා අනුව බලන එක. ඒතර මේ ආකාර හතරෙන් තමයි යන්න ඕන මෙන්න මේ වීතියේ මේ මාර්ගේ ගමන් කරන්නේ නැතුව අර නිවන නැමැති නගරයට ඇතුල් වෙන්න බෑ. ඔන්න සුමන බුදුහාමුදුරෝ දේශනා කරන දේ. මේ වීතිය තුළ තියෙනවා සතර සම්‍යක් ප්‍රදාන කියලා හතරක්. සතර සම්‍යක් ප්‍රදාන. එතකොට මේවා පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ යහපත් වෑයමක් තියෙනවා. සම්මා වායාම එතකොට උත්සාහයක් තියෙන්න ඕන. මොහොකටද අපි උත්සාහ ගන්න? නූපන් කුසල් උපදවන්න. උපන් කුසල් වැඩි දියුණු කරගන්න. නූපන් අකුසල් නූපදවන්න. උපන් අකුසල් දුරු කරන්න. මෙන්න මේක තියෙන්න ඕන. එහෙම නැත්තම් මේ වීතියේ සිහියෙන් ගමන් කරන්න බෑ. සිහියෙන් ගමන් නොකරොත් අර නිවන නැමැති නගරයට ඇතුළු වෙන්න බෑ. ඒක හොයාගන්න බෑ. අතරමං වෙනවා. අන්න ඒක මේ කියන්නේ නියම මාර්ගය හොයාගන්න බැරි වෙනවා. ඊළඟට ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා ඉද්ධිපාද හතරක් තියෙනවානේ. මෙන්න මේකත් වඩන්න ඕන. මේ වඩන්න නැතුව මෙතෙන්ට යන්න බෑ. ඊළඟට ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජානන පුබ්බේ නිවාසානුස දිබ්බචක්කෝ හා ආසවක්ෂය කියන ෂඩ් අභිඥා ඥානයේ මෙහි ගමන් කරන්න ඕන. ෂට් අභිඥා ඥානය. ඊළඟට ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය, ආකාසානං ඡායතනේ, විඥානං ඡායතනේ, ආකින්චං ඥායතනේ, නේසඤ්ඤා නාසඤ්ඤායතනේ අෂ්ට සමාපatti. ලබන්න මෙන්න මේ ඔස්සේ යන්න කියලා කියන්නේ මේක තමයි අර වීතිය, අර මාර්ගයේ තියෙන තැන්. මේව පහු කරන්න වෙනවා. මේවා පහු කරමින් තමයි අපි ගමන් කරන්න ඕන. මේවා පහු කරන්නේ නැතුව ගමන් කරන්න බෑ. ඒ නිසා හැම විටම මේවා පසු කරමින් තමයි අපි නිවන නැමැති නගරය හොයාගන්න වෙන්නේ. එතකොට මොන බුදුරජාණන් වහන්සේ කෙනෙකු තුල වුණත් අපි කිව්වා මේ සෑම බුදුවරයෙකුම කරන දේශනාව එකයි. මේක තමයි ඔය සුමන බුදුරජාණන් වහන්සේ දේශනා කළත් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළත් දේශනාවේ හරය. චතුරාර්ය සත්‍ය සතිපට්ඨානය. මේ ආදී වශයෙන් තියෙන දේ තමයි මෙතන මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ ඕනම බුදු කෙනෙකු තුල තියෙනවා උන්වහන්සේලා මේ තැනට ජනතාව මෙහෙවන්න හසුරවන්න උන්වහන්සේලාගේ හඬෙහි තියෙන ಗುಣ 8ක්. උන්වහන්සේලාගේ හඬෙහි. විස්සට්ට කියලා ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ හඬ දුරට විහිදෙන නොකොත් පැහැදිලි හඬ. හොඳ හඬක් තියෙනවා බුදුවරයෙකුට. දෙක මංජු. මංජු කියලා කියන්නේ මිහිරි හඬ. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ හඬ මිහිරි. අහන්න ප්‍රියයි. එක සැරයක් අහුවොත් තව දෙතුන් වතාවක් 10 12 වතාවක් අහන්න හිතෙන්නේ. ඒකයි. විඤ්ඤාය කියලා තවත් ගුණයක් තියෙනවා. දැන ගැනීමට අවබෝධ කර ගැනීමට පහසුයි. මොකද සරල අවස්ථාව ඉඳලා ගැඹුරු අවස්ථාව දක්වා දේශනා කරන පිළිවෙලකුයි තියෙන්නේ. ඊළඟට ස්වනීය කියලා ගුණයක් තියෙනවා ශ්‍රවණයට ආසයි. අහන්න ආසයි කියන එකයි. ශ්‍රවණයට ආසයි. ඒ සරල බවින් යුක්ත නිසා. අවිසාරී කියලා පස්වෙනි ගුණය ක්‍රමයෙන් පැතිරෙන හඬ. ක්‍රමානුකූලව මනසට ගෝචර වෙන්නේ කනට ඇහෙන්නේ. බින්දු බින්දු වර්ණය හොඳින් ශබ්ද වෙනවා. ඒ කියන්නේ හැම අකුරක් හැම වචනයක්ම හොඳින් ශබ්ද වෙන ස්වභාවය තමයි දකින්න තියෙන්නේ. හත්වෙනි එක තමයි ගම්භීර. ගම්භීර කියන්නේ ගැඹුරුයි. ගැඹුරු ගුණයක් තියෙනවා මේ උන්වහන්සේගේ හඬෙහි. ඒ වගේම අටවෙනි ගුණාංගය තමයි නින්නාදී. නින්නාදේවත් දෝංකාර දෙයක්. එතකොට අපිට පේනව පැහැදිලිවම මෙන්න මෙවැනි ස්වභාවයක් පැහැදිලිව දකින්න පුළුවන්. මේ බුදු කෙනෙකුගේ හඬ තුල. එහෙනම් මේ සුමන බුදුරජාණන් වහන්සේ තුලත් තිබුණේ මේ ගුණයමයි. නම් උන්වහන්සේ අවසර ලබාගෙන නියත විවරණගෙන බුද්ධත්වය ලබා ගත්තට පස්සේ මේ දේශනාව මේ කලා නුවරදී සිද්ධ කළ ආකාරය තමයි අපිට පේන්නේ. ඒ නිසා මෙන්න මේ දේශනාව තුළ අපි උත්සාහ අරගෙන අපේ ජීවිතයත් සාර්ථක කරගනිමින් ඉදිරියට ගමන් කරන්න මේ වෙසක් සමය තුල වෙනදාට වඩා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගනිමින් ප්‍රතිපත්තිගරුකව කටයුතු කරන්නට ඔබට ධෛර්ය ශක්තිය අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි ධර්මා